අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද සූත්‍ර ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ පන්නිපිටිය බටහිර ඇරව්වල අංක 597න් 3 ලිපිනේහි පදිංචි මල්ලිකා මොනසිංහ මහත්මිය ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගනිමින් ප්‍රථම කොට සෝදානම් තුන් ලොවක් නිවාසනහලු අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ආරාධනය කරන්නට හේවිසි වාදනය ශබ්ද පූජාව සිදු වෙද්දී ඒ කටයුතු මෙලෙසින් සිදු වෙනවා Thank you.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 धम्मस्सवनकालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ පත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ බික් හූ ආමන්තේසි භික්ඛවෝ ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝ සුන්ති මල්ලිකා මුණසිංහ මහත්මිය ප්‍රධාන කොට මේ මැදිරියට පැමිණ සිටින සියලුම පින්වත්නි පින්වතියනි බෞද්ධා නාලිකාව හරහා රටේ විවිධ ප්‍රදේශවල සිට මේ බණ අසන සියලුම පින්වත්නි පින්වතියනි ඔබ අද දවසේ බණ අහන්නේ මජ්ක්‍ධිම නිකායේ අනංගන සූත්‍රය මාතෘකා කරගෙන බව අපේ නිවේදක මහත්මයා සඳහන් කළා. කවර සූත්‍රයකින් බණ ඇහුවත් ඒ බණ අහන අයගේ ප්‍රධාන අරමුණ හැටියට තබාගත යුත්තේ බණ ඉගෙන ගන්න එකයි. වෙන අරමුණු තියෙන බව අපි දන්නවා. ඇතැම් අයට දීර්ඝායස ප්‍රාර්ථනා කරන්නට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට විවිධ අරමුණු ඇති. ඒ සියල්ලටම වැඩි තිබිය යුතු පළවෙනි අරමුණ තමයි බණ දැනගන්න එක. මං කිව්වට පිළිගන්න එපා. ඔබම හිතලා බලන්න ඒකටද අපි මේ බණ අහන්නේ කියලා. එහෙම නැත්නම් මේ වෙලාවේ හිතා ගන්න ඕන බණ අහන්නේ බණ දැනගන්න කියලාම. මොකටද බණ දැනගන්නේ? ඒ දැනගත්ත බණ ජීවිතේ ක්‍රියාත්මක කරලා එයින් සැනසෙල්ලක් ලබන්න. මෙලෝ වශයෙන් වේවා, පරලෝ වශයෙන් වේවා. <coughs> නිවනින් සැනසීම වේවා බලාපොරොත්තු වෙනවා බණ ඇසීම. ඉතින් ඒ අරමුණ තියාගෙන අනිත් අරමුණු දෙවෙනි අරමුණු හැටියට තියාගෙන බණ අහන හැටියට මං කරුණාවෙන් මතක් කරනවා. දැන් මේ අනංගන සූත්‍රය කියන එක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ පස්වෙනි සූත්‍රය තමයි අනංගන සූත්‍රය. ඇයි මේ සූත්‍රයට අනංගන සූත්‍රය කියලා නම දීලා තියෙන්නේ කියන එක ධර්ම දේශනාව අවසන් වෙනකොට තේරෙයි. ඒ නිසා ඒක මම මුලින්ම කියන්න බලාපොරොත්තුවක් නැහැ. මේ සූත්‍රය බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් නෙවෙයි. එකපාරට සැකයක් ඇති වෙන්න තියෙන මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ විශේෂයෙන් බුදුහාමුදුරන්ගේ දේශනා විතරක් නෙවෙයි තියෙන්නේ. සරියුත් මුගලන් ආදී ශ්‍රාවකයන් වහන්සේලා කළ දේශනාත් ඒකේ තියෙනවා. එතකොට මේ අනංගන සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේගේ දේශනාවක්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සයුත් මහරහතන් වහන්සේට කිසි කෙනෙක්ගේ ආරාධනාවකින් තොරව උන්වහන්සේම භික්ෂුන් වහන්සේලා අමතලා බණ ටිකක් දේශනා කරන්න ඕන කියලා කල්පනා කළා. දැන් ওই දේශනාව එතකොට ශ්‍රාවක භාසිතයක්. ශ්‍රාවකෝ කියන්නේ බුදුහාඳුරන්ගේ ගෝලයෝනේ. ඒ ගෝලයෝ දේශනා කරපු ශ්‍රාවකෝ දේශනා කරපු බණ වලට තමයි කියන්නේ ශ්‍රාවක භාසිත කියලා. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළාම බුද්ධ වචනයට එකඟ වුණාම බුද්ධ වචනයක්මයි. රහතන් වහන්සේලා කවදාවත් බුද්ධ වචනයෙන් පිට දේශනා කරන්නේ නැහැ. වෙන අයකින් කෙරෙන්න පුළුවන් ගිහිපැවිදි. හැබැයි එහෙම කරනවා නම් ඒක බුදුහාමුදුරන් කරන අපහාසයක් කියලා හිතෙන්නේ. කොහොම කරනවා නන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් බුද්ධ දේශනාවක් හැටියට කීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් බුද්ධ දේශනාවක් නොවේ කියලා කීම. මේ දෙකම බුදුරජාණන් වහන්සේට කරන චෝදනා නැත්තම් අපහාස කියලයි බණ පොතේ තියෙන්නේ. එහෙම අපහාස රහතන් වහන්සේලාගෙන් කෙරෙන්නේ නැහැ. බුදු බණම තමයි රාතන් වහන්සේලාගෙන් දේශනා කෙරෙන්නේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ඇමතුවා ආවුසෝ කියලා. වික්ඛවේ කියලා අමතන්නේ බුදුහාඳුරෝනේ. ආවුසෝ කියලා අමතන්නේ ශ්‍රාවකයන් වහන්සේලා සමාන මට්ටමේ ඉන්න අයට. නිකන් අර යාළුවෝ වගේ එකට ඉන්නවනේ. ඒ අයට අමතන පිළිවෙල. බුදුහාඳුරු පිරිනුවම් පාවට පස්සේ එහෙම අපතන්ට එපා කියලා දේශනා කරලා තියෙනවා. දැන් මෙතෙන්දී ආවුසෝ නැත්නම් ඇවැත්නි මිත්‍රවරුනි කියන්න වගේ. එහෙම ආමන්ත්‍රණය කළා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා සරියුත් හාමුදුරුවන්ට ආවුසෝ කියලා අනිත් පැත්තට ආමන්ත්‍රණය කළා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ බණ පටන් ගත්තා. උන්වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ චත්තාරෝ මේ ආවුසෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් එවත්නි මේ ශාසනයේ මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් දක්නට ලැබෙනවා හොඳට මතක තියාගන්න පුද්ගලයෝ හතර දෙනෙක් ගැන මේ කියන්නේ පුද්ගලයෝ හතර දෙනෙක් දක්නට ලැබෙනවා කවුද මේ හතර දෙනා කියලා බුදුර ඒ සරියුත් මහරහතන් වහන්සේම ප්‍රශ්න කළා උත්තරක් දෙනවා. කොහොමද උත්තර දෙන්නේ? පළවෙනි පුද්ගලයා සාංගනෝව සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං නප්පජානාති තමන් තුල අංගන තියෙනවා දැන් මං අංගන කියන වචනේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා කිව්වන පස්සේ තමන් තුල අංගන තියෙනවා එහෙත් අංගන තියෙන බව දන්නේ නැති එක්කෙනා තමයි පළවෙනි කුජ්ජය. සාංගනෝව සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං නප්පජානාති. මා තුල තමන් තුල අංගන තියෙනවා එහෙත් තියෙන බව හරියාකාරව දන්නේ නැති කුජ්ජලයා තමයි පළවෙනියා. පළවෙනියා ගැන ලකුණ දීලා නෙවෙයි මේ. දක්වන පිළිවෙල අනුව පළවෙනියා. දෙවෙනියා ඉදපනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝව සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාති පළවෙනි එක කරන අපජානාති මේ දෙවෙනියා පජානාති තමන් තුල අංගන තියෙනවා අංගන තියෙන බව දන්නවා. පළවෙනියා දන්නේ නැහැ, දෙවෙනියා දන්නවා. තුන්වෙනියා ඉදාවසෝ ඒකච්චෝ පුද්ගලෝ අනංගනෝ සමානෝ නත්ති මේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං නප්පජානාති තුන්වෙනියා තුල අංගන නැහැ හැබැයි අංගන නැති බව දන්නේ නැහැ අංගන නැහැ අංගන නැති බව දන්නේ නැහැ. හතරවෙනියා ඉදපනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ අනංගනෝ සමානෝ නත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාති. තුන්වෙනියා නප්පජානාති හතරවෙනියා පජානාති. අංගන නැහැ නැති බව දන්නවා. එතකොට පළවෙනියා තුල අංගන තියෙනවා තියෙන බව දන්නේ නැහැ. දෙවෙනියා තුලත් අංගන තියෙනවා තියෙන බව දන්නවා. තුන්වෙනියා තුල අංගන නැහැ නැති බව දන්නේ නැහැ. හතරවෙනියා තුල අංගන නැහැ නැති බව දන්නවා. එතනින් නැවතුනේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන මේ හතර දෙනාගෙන් පළවෙනියා සහ තුන්වෙනියා හොඳ අය නෙවෙයි. ඒ අය ටිකක් පහළ මට්ටමක ඉන්න අය. දෙවෙනියා සහ හතරවෙනියා ශ්‍රේෂ්ඨයි. පළවෙනියයි තුන්වෙනියයි ශ්‍රේෂ්ඨ නැහැ. දෙවෙනියයි හතරවෙනියයි ශ්‍රේෂ්ඨයි. එහෙම දේශනා කළාම දැන් මේ ස්වාමින් වහන්සේලා පිරිස අතර ඉන්නවා මුගලන් හාමුදුරුවෝ. එකටනේ මහණුනේ. රාහත් තුනේ එකට නෙවෙයි. එකට මහණුනේ. මුගලන් හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ඇවැත්නි ඔය පළවෙනි අය තුන්වෙනි අය ශ්‍රේෂ්ඨ නෑ කියන්ටත් දෙවෙනි අය හතරවෙනි අය ශ්‍රේෂ්ඨයි කියන්ටත් හේතුව මොකක්ද සමහර විට සරියුත් මහ මුගලන් මහරහතන් වහන්සේ දැනගෙනම මේ ප්‍රශ්නේ අහුවා වෙන්නත් පුළුවන් දැනගෙන උනත් අහන්නේ එතන භික්ෂුන් වහන්සේලා රාශියක් ඉන්නවනේ ඒ පිරිසට මේක පැහැදිලි කරගන්න අවස්ථාවක් වෙන්න එපාය දැන් අපි ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවක සමහර විට ප්‍රශ්න මතු කරනවා අපි උත්තරේ දන්නව නමුත් ප්‍රශ්නයක් අහනවා අනිත් අයටත් මේ ප්‍රශ්නේ මතු කරලා සාකච්ඡාවට යොමු කර ගැනීම සඳහා ඒ නිසා මුගලන් ආම්දුරු අහනවා සරියුත් ආම්දුරුවන්ගෙන් අර පළවෙනියයි තුන්වෙනියයි ශ්‍රේෂ්ඨ නොවන්ටත් දෙවෙනියයි හතරවෙනියයි ශ්‍රේෂ්ඨ වෙන්නත් හේතුව මොකද? දැන් පළවෙනියගේ ලක්ෂණය මොකක්ද? අංගන තියෙනවා තියෙන බව දන්නේ නැහැ. මෙයා හීනයි, ප්‍රේත නැහැ. පෙරොත් මහරතන් විස්තර කරනවා අංගන තිබියේදී තියෙන බව දන්නේ නැති එක්කෙනා ඒ අංගන නැති කර ගැනීමට කිසිම උත්සාහයක් නැහැ. ඒ තමන් දන්නේ නැහැ තියෙන බව. දැනට අපි කියමුකෝ දුර්වලකම් කියලා. තමන් ළඟ දුර්වලකම් තියෙනවා තියෙන බව දන්නේ නැහැ. ඒ නිසා ඒ දුර්වලකම් නැති කර ගැනීමට කිසිම උනන්දුවක්, වීරයක්, උත්සාහයක් මොකුත් නැහැ. උපමාවක් දේශනා කරන සරියුත් මහරහතන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා පිළිවෙලනේ. උපමාවකින් පැහැදිලි කළාම යමක් තේරුම් ගන්න පහසුයි. උපමායපි දේකච්චේ විඤ්ඤූපරිසා භාසිතස්ස අත්තං ආජානන්ති. නොනැති පුද්ගලයේ උපමාවක් අරගෙන දේශනා කළාම ඒ දේශනා කළ දේ අර්ථය හොඳට වටහා ගන්නවා කියලා ඒකෙන් කියවෙන්නේ. දැන් මොකද්ද උපමාව? රන් තලියක් කඩේ වෙළඳසලකින් හරි ඒවා නිෂ්පාදනය කරන කෙනෙක්ගෙන් හරි රන් තලියක් ගේනවා හැබැයි හොඳටම මල බැඳිච්ච එකක්. දූවිලි වැදිලා වැදිලා වැදිලා මේක රන්තලියක් බව හොයාගන්නවත් බැරි විදිහට අපිරිසිදු වෙච්ච තලියක් කෙනෙක් ගේනවා ගෙනල්ලා මේක පරිහරණය කරන්නේ නැහැ පැත්තකින් තියලා තියෙනවා තවත් දූවිලි වැඩි වෙනවා මල වැඩි වෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ අන්න ඒ වගේ මල බැඳිච්ච පුද්ගලයෝ අංගන වලින් යුක්ත වෙච්ච පුජ්‍යලයෝ තමන් ළඟ ඒ අංගන ඒ මල ඒ දුර්වලකම් තියෙන බව දන්නේ නැති වුනාම ඒවා නැති කර ගැනීමට කිසිම උත්සාහයක් නොදරන නිසා වෙන්නේ තව තව තව තව මල වැඩි වෙන දුර්වලකම් වැඩි වෙනවා. ඒකයි මේ පුජ්‍යලයා හීනයි කියලා මම දේශනා කළේ කියලා සරුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට උත්තර දෙනවා. දැන් දෙවෙනි යාගේ ලක්ෂණය මොකද්ද? අංගන තියෙනවා, තියෙන බව දන්නවා. ඒක නැත්තා තමන් ළඟ දුර්වලකම් තියෙන බව දන්න නිසා තමන් ළඟ දුර්වලකම් තියෙන බව දන්න නිසා ඒ දුර්වලකම් නැති කර ගැනීමට ක්‍රියා කරනවා. මා ළඟ මේ මේ දුර්වලකම් මේ කෙලෙස් එහෙම නැත්නම් මේ කිලුටු තියෙනවා කියලා Tamanට පේනවා. මං මේවා නැති කරගන්න ඕන කියලා ඒ පිළිබඳ කැමැත්තක් ඇති කරගන්නවා උත්සාහවන්ත වෙනවා වැඩ කරනවා හරියට මල බැඳිච්ච රන්තලියක් ගෙනල්ලා ඒක පරිහරණය කරනවා වගේ වෙන දෙයක් නොකලත් පරිහරණය කරන්න කරන්නත් අර මල ටික ටික සේදිලා යනවනේ උවමනාවෙන් පිරිසිදු කළොත් එහෙම වඩා හොඳට පිරිසිදු වෙනවා දැන් මේ දෙවෙනියා කරන්නේ භාජනය හොඳට පිරිසිදු කරනවා විතරක් නෙවෙයි ඊට පස්සේ මේක නිතරම පරිහරණයට ගන්නවා. දූවිලි බැඳෙන තැනක තියලා තියන්නෙත් නැහැ. මේ මේ රන්තලිය බොහොම වටිනවා වගේ <coughs> අර දෙවෙනි පුද්ගලයා තමන් තුල තියෙන දුර්වලකම් නැති කර ගැනීමට ක්‍රියා කරන හින්දා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කළා නෑනේ වැරදි කරන එක්කන හැමදාම වැරදිකාරයෙක් හැටියට සිටිය යුතුයි කියලා. සදාකාලික පව්කාරයෝ කියලා જાතියක් බුදුදහමේ උගන්වන්නේ නෑ. ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. හොඳ පැත්තටත් පුළුවන් නරක පැත්තටත් පුළුවන්. වැරදි වැඩ කරපු කෙනෙකුට දුර්වලකම් තියෙන කෙනෙකුට ඒ දුර්වලකම් හදාගෙන වඩා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් වෙන්න පුළුවන්. මේ දෙවෙනි පුජ්‍යලයා එහෙම ශ්‍රේෂ්ඨත්වය වැඩි කර ගැනීමට ක්‍රියා කරන කෙනෙක් නිසා හීන කෙනෙක් පහත් කෙනෙක් නෙවෙයි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතකොට තුන්වැනියාගේ ලක්ෂණය මොකද්ද? තුන්වැනියා තුල අංගන තියෙනවද නැද්ද? නැහැ. තුන්වැනියා තුල අංගන නැහැ. හැබැයි නැති බව දන්නේ නැහැ. Taman ළඟ මේ මේ දුර්වලකම් නැහැ කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසාම ඇතම් විට යම් යම් පෙළඹවීම් වලට ගොදුරු වෙනවා. සූත්‍රයේ තියෙන සුබ නිමිති නිසා කාමුක හැඟීම් ආදී ඇති වෙලා ඒ පැත්තට වඩා නරක දේවල් කරන පැත්තට පෙළවෙනවා මිසක් හොඳ පැත්තට ගමන් කරන්නේ නැහැ. ඇයි? Taman ළඟම දුර්වලකම් නැති බව දන්නේ නැහැ. එයා හිතන්නේ තව දුරටත් දුර්වලකම් සහිත කෙනෙක් මම. ඒව නැති බව අවබෝධයක් නැහැ. ඒ නිසාම ඒ තැනත්තා තියෙන දුර්වලකම් අර දුර්වලකම් නැතිකම ඒකෙන් මිදලා දුර්වලකම් ඇති පුජ්‍යලයක් බවට පත් වෙන. ඒ නිසා මේ පුජ්‍යලා හීනයි. හතරවෙනියා දුර්වලකම් අංගන නැහැ. අංගන නැති බව දන්නවා. දන්න නිසාම Tamanට හමු වෙන අරමුණු වලින් නොමග යන්නේ නැතුව තමන්ගේ තියෙන පිරිසිදුකම රැකගෙන තවදුරටත් දියුණු කරගෙන ජීවත් වෙනවා හරියට පිරිසිදු රන්තලියක් දූලි වැඳෙන්නේ නැතුව ආරක්ෂිත තැනක තියලා නිතර නිතර පරිහරණය කරන්න වගේ නිතර පරිහරණය කරනවා සෝදනවා දූලි වැඳෙන තැනක තියන්නේ නැහැ බොහෝම ආරක්ෂිතව ඒ රන්තලිය පවත්වාගෙන යනවා දැන් මේ කියාපු ටික පැහැදිලි මම හිතන්නේ පළවෙනි යාළඟ අංගන තියෙනවා තියෙන බවත් දන්නේ නැහැ. ඒ නිසා නැති කරගන්න උත්සාහයක් නැහැ. දෙවෙනි යාළඟ අංගන තියෙනවා තියෙන බව දන්නවා ඒවා නැති කරගන්න උත්සාහ කරනවා. තුන්වෙනි යාළඟ අංගන නැහැ නැති බව දන්නේ නැති හින්දා ආපහු අංගන ඇති වෙනවා. හතරවෙනි යාළඟ අංගන නැහැ නැති බව දන්නවා. ඒ නැතිකම පිරිසිදුකම රැක ගැනීමට ඔහු නිතර නිතර ක්‍රියා කරනවා. දැන් උන මුගලන් හාමුදුරන්ට තව ගැටලුවක් මතු කරන්න හිතුණා. එතන ඉන්න අනිකුත් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා මේ පින්නතුන්ටත් මේ ප්‍රශ්නේ දැන් ඇති වෙන්න ඕන. මොකක්ද? ඇවත් සාරිපුත්තේනි ඔය අංගන අංගන අංගන කියලා කියනවා. ඔය අංගන කියන්නේ මොනවටද ඔය? කුමක් සඳහාද ඔය අංගන කියන වචනේ පාවිච්චි කරන්නේ කියලා ඔන්න ඇහුවා. කවුද ඇව්වේ? මුගලන් මහරහතන් වහන්සේ. කාගෙන්ද ඇව්වේ? සරියුත් මහරහතන් වහන්සේගෙන්. මේක හොඳ ධර්ම සාකච්ඡාවක්. එතකොට සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා අංගන කියලා කියන්නේ පෞකාර සිතිවිලි වලටයි. පාප පාපකානං අකුසලානං ඉච්ඡාවචරණං අදිවචනං අංගන කියලා කියන්නේ පෞකාර අකුසල පහත් සිතිවිලි වලට කියන නමක් අංගන කියන්නේ. කෙලෙස් කියලා කියන්න පුළුවන්. නමුත් සියලුම කෙලෙස් අංගන කියන එකට අයිති වෙන්නේ නැහැ. ඔක්කොම කෙලෙස් නැති වුණා නම් ආපහු කෙලෙස් ඇති වෙන්න විදියක් නැහැනේ. මේ කියන්නේ සාමාන්‍ය දුර්වලකම් කුජලයන් ළඟ තියෙන. දැන් ඒ අංගන කියන්නේ මේ සාමාන්‍ය දුර්වලකම් නැත්නම් පෞකාර සිටිවිලි කියන එක පැහැදිලි කරලා සරුවත් මහරහතන් වහන්සේ විස්තර කරනවා එක එක්කෙනා තුළ මේවා ඇති වෙන්න පුළුවන් පිළිවෙල. මේක කාටත් පොදු වුණාට මෙතෙන්දි සාකච්ඡා කරන්නේ භික්ෂු ජීවිතය අරමුණු කරගෙනයි. මොකද භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ සාකච්ඡාව. ඒ නිසා භික්ෂුන් වහන්සේට අදාළ විදිහට සරුවත් මහරහතන් වහන්සේ විස්තර කරනවා. ස්වාමින් වහන්සේ නමක් ඉන්න පුළුවන් මෙහෙම. තමන්ගෙන් යම් යම් වැරදි වෙනවා. ඒ වැරදි වෙනකොට විනය නීති රීතියම කැඩෙනවානේ. සමහර ඒවාට කියනවා අපි ඇවැත් වලට පැමිණෙනවා කියලා. ආපත්‍යයකට පැමිණෙනවා කියලා. මම දැන් ඒව විස්තර කරන්න යන්නේ ඊයන්ට විනය කියන්නත් එපා කියලා තියෙන්නේ. එහෙම වැරද්දකටපත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් හිතන්න පුළුවන් මෙහෙම. මම මේ වරදටපත් උනාය කියලා අනිත් අය නොදැනගෙන ඉන්නවා නම් හොඳයි. ආමුදුරුඹගේ ගියන්නත් ඕම ඇති වෙන්න පුළුවන්. මගෙන් මේව වැරද්දක් වුණා කියලා කිසි කෙනෙක් නොදැනගෙන ඉන්නවා නම් අනේ කොච්චර හොඳද කියලා හිතෙනවා. ඒ වුණාට කොහෙන් හරි මේක ආරංචි වෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ දැනගන්නවා මම මෙහෙම වර්ධකටපත් වුණාය කියලා මාත් එක්ක ඉන්න එකට එකට වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා දන්නවා කියන ආරංචි එනවා. එතකොට මොකද වෙන්නේ? අසතුටක් ඇති වෙනවා හිතට. කල්පනාව තිබුණේ මම මේ මගේ මේ වැරද්ද වුණා කියලා කිසි කිසි කෙනෙක් නොදැන ගනිත්වා කියලයි. නමුත් දැන් ඒක දැනගෙන. ඒ නිසාම හිතට තරහක් එනවා, නොසතුටක් එනවා. අන්න ඒ තරහ නොසතුට උන්න අංගන. තරහා හිතට එන්න ඕන කරන එකක් නෙවෙයි. ඒකනේ අපි තරහා යනවා කියන්නේ තරහා යනවා යනවා නම් හොඳයි තරහා එන එක තමයි වැරදි. උක අනිත් පැත්තට කියන්නේ. එයාට තරහ ගිහිල්ලා කියලා. තරහ ගියා නම් හොඳයි. තරහ එන එක තමයි හොඳ නැත්තේ. තරහ ආවා නම් අංගනයක්, දුර්වලකමක්, නොසතුටක් ආවා නම් තමන්ගේ වැරද්ද අනිත් අය දැනගත්තාය කියලා හිතට කෝප ගන්න එක දුර්වල මිනිස්සුන්ගේ වැඩක්. ඒකයි හීනයි කියලා කිව්වේ. ඊළඟට තව වික්ෂුන් වහන්සේ නමකට ඔය වගේම තවත් භික්ෂුන් වහන්සේ නමකට ඇති වෙන්න පුළුවන් මෙහෙම සිටවිල්ල. මං අතින් ඉතින් වැරද්දක් වුණා තමා. ඒකට මට භික්ෂුන් වහන්සේලා රහසිගතව පෞද්ගලිකව චෝදනා කරනවා නම් හොඳයි. සංඝයා මැද චෝදනා කරන්නේ නැතුව. ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ කරන්නේ නැතුව පෞද්ගලිකව මට දෝෂාරෝපණය කරනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා මැදට එන්න කියලා එතින්ද චෝදනා කරන තමුන් වහන්සේ මෙන්න මේ වැරදි කරලා තියෙනවා. තරහ එන්නේ නැද්ද හිතට? තරහ එනවා කෝපයක් නොසතුටක් ඇති වෙනවා. අර ඇති වෙච්ච නොසතුට කෝපය තරහව වුණ අංගනයක්. මුලින් බලාපොරොත්තු වුණා මං මට මේ අවවාද කරන එක චෝදනා කරන එක සංඝයාමද නොකරෙත්වා කියලා. නමුත් ඒක උනේ නැහැ. කෙරුණේම සංඝයා මැද. ඒ නිසා තරහක් නොසතුටක් අමනාපයක් ඇති වෙනවා. ඒ ඇති වෙන අමනාපය, ඒ ඇති වෙන තරහව, ඒ ඇති වෙන ක්‍රෝධය අංගනයක්. ඒ වගේම සමහර විට භික්ෂුන් වහන්සේ නමකට මෙහෙම ඇති වෙන්න පුළුවන් කල්පනාව. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන වෙලාවට බුදුරජාණන් වහන්සේගෙන් බණහන වෙලාවක බුදුහාමුදුරුව මගෙන්ම ප්‍රශ්න කර කර මාධ්‍යාම බලාගෙන මමම මේ ධර්ම දේශනාවට පාකච්ඡාවට සම්බන්ධ කරගනිමින් ධර්ම දේශනා කරනවා නම් හොඳයි. කොහොම එක එක අදහස් තියෙනවානේ. දැන් පිරිසක් ගියාම කතා කරන තැනකට එක්කෙනෙක්ගේ මුණ දිහා බලාගෙන කතා කරනවා නම් අනිත් අය කැමති නැහැ. එයාටමයි කතා කරන්නේ. එයාගෙන්මයි ප්‍රශ්න අහන්නේ. එයාගේ ළමයි ගැනමයි අහන්නේ කියලා. ඒ වගේ හාමුදුරුන්ටත් තියෙනවා බුදුරජාණන් වහන්සේ මටම කතා කරගෙන මගේ නමම කතා කරගෙන මගෙන්ම ප්‍රශ්න අසාසා ධර්ම දේශනා කරනවා නම් හොඳයි කියලා. එහෙම වෙලාවක බුදුරජාණන් වහන්සේ වෙනත් ස්වාමීන් වහන්සේගේ නමක් කියමින් උන්වහන්සේට මුහුණ දෙමින් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින් එහෙම බණ දේශනා කළොත් මොකද වෙන්නේ? අර කලින් හිතාගෙන හිටිය හාමුදුරුවන්ට තරහක් වෙනවා හිතනරක් වෙනවා. මං හිතාන විදිහේ මගේ නම කියලා කතා කරයි මගේ මූණ දිහා බලාගෙනම බණ දේශනා කරයි කෝ බැලුවේ අහවල් හාමුදුරුවෝ දිහානේ අස්සජාහාමුදුරුවෝ දිහා බලාගෙන නෙමෙයි බණ දේශනා කළේ මට නෙවෙයිනේ හිතට එනවා තරහ ක්‍රෝධයක් එනවා දැන් මේ මොකද්ද අංගනයක් හිත දුර්වල වීම අංගනයක් ඒ විතරක් මේ සමහර භික්ෂුන් වහන්සේ නමකට මේ සූත්‍රයේ තියෙන විදිහට මම මේ කියන්නේ ඇති වෙන්න පුළුවන් කල්පනාවක් භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න මටම අවස්ථාව ලැබේවා වෙන භික්ෂුන් වහන්සේ නමකට අනිත් ස්වාමින් වහන්සේලා අමතලා ධර්ම දේශනා කරන්න අවස්ථාවක් ලැබේවා මටම ධර්ම දේශනා කිරීමේ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. කොහොම ලැබෙන්නේ නැහැ. එන ස්වාමින් වහන්සේ නමකට තමයි පවරන්නේ හරි ආරාධනා කරන්නේ හරි බණ දේශනා කරන්න කියලා. හිතට සතුටක් ඇති වෙයි දරහමඳුරගේ. මොකද කල්තියාම බලාපොරොත්තු වෙන්නේ මට දෙයි කියලා ලැබුණේ නෑ. දැනුත් ඔහොම ප්‍රාර්ථනා තියෙනවා. හැමදාමත් ඔහොම දේවල් තියෙනවා. මටම ලැබෙන්න ඕනේ කියලා. අනෙක් කිසි කෙනෙකුට තැනක් ඕන මට තමයි ලැබෙන්න ඕනේ. ලැබෙන්නේ නැති වුණාම හිත නරක් වෙනවා, තරහක් වෙනවා, නොසතුටක් ඇති වෙනවා. ඒ අංගනයක්. තවදුරට දේශනා කරනවා ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වඩිනවනේ. ඒ කාලේ එක හාමුදුරුවමක් නෙවෙයි සමහර විට 4500 එකට වඩින්නේ. ඒ පින්ඩපාතේ වඩින වෙලාවක මාවම පෙරටු කරගෙන මුලින්ම මම තියාගෙන පෙරහැරේ වගේ වඩිනවා නම් හොඳයි කියලා හිතනවා සමහර ආමුරුණමකට. හැබැයි එහෙම හිතාගෙන ඉන්නකොට මේ වෙන ස්වාමින් වහන්සේ නමකට මුල් තැන දෙන්න සිද්ධ වෙනවා. මොකද මේ ශාසනික පිළිවෙලේ තියෙන්නේ වයස් සමු පිළිවෙල නෙවෙයි. උප්පන්න සහතිකේ යනෝ නෙවෙයි මුල් තැන දෙන්නේ. මහාන උපසම්පදාවෙන් වැඩිමල් හාමුදුරුවන්ට තමයි මුල් තැන දෙන්නේ. දැන් මේ ඉන්න මහත්තුරු කවුරු හරි මහාන වුණොත් මට පස්සෙන් තමයි යන්න වෙන්නේ. මට වැඩිමල් වුණත් කරන්න දෙයක් නැහැ වයසින් මට පස්සෙන් තමයි වඩින්න වෙන්නේ. එහෙම කැමත්තක් නැතුව ඇතිනේ. තියෙනවා නම් හරි හොඳයි. දැන් හුඟක් හාමුදුරුවෝ අඩුයි. එහෙම කැමැත්තක් ඇති වුණොත් හරි වටිනවා. හැබැයි එහෙම වුණත් කලින් මහාන වෙච්ච කලින් උපසම්පදා වෙච්ච ස්වාමින් වහන්සේ පිටුපසින් තම වඩින්න ඕන. දැන් අර ස්වාමින් වහන්සේ ඉතාගෙන ඉන්නවා මට මාව මුල් කරගෙන මාව පෙරටු කරගෙන පින්ඩපාතේ වඩින්න වඩිනවා නම් හොඳයි කියලා. ඊට වැඩිමාල් ස්වාමින් වහන්සේ නමක් වැඩියට පස්සේ එක්කෝ දෙවෙනියට එක්කෝ තුන්වෙනියටපත් වෙන්න වෙන අර කලින් හිතාගෙන හිටිය හාමුදුරුවන්ට හිත නරක් වෙනවා මට ලැබෙන්න තිබිච්ච තැන මේ ලැබුණේ අර හාමුදුරුවන්ට කියලා මේ අංගනය වික්ෂුන් වහන්සේ නමකට ඇති විය යුතු පිරිසිදු සිතවිල්ලක් නෙවෙයි අංගනයක් දැන් ඉතින් පින්ඳ පාත කරගෙන වැඩියා කියලා හිතමුකෝ දාන ශාලාවට වඩිනවා සමහර ස්වාමීන් වහන්සේ නමකට ඇති වෙන්න පුළුවන් මේ දානශාලාවේ මුලටම මට වැඩ ඉන්න තලස්සනවා නම් හොඳයි. පඨම භාගයේ මටම ලැබෙනවා නම් මුලින්ම පැම් භාජන පිළිගන්නන්න ඕන මට. මුලින්ම ආහාර පාත්‍රය පිළිගන්නෙන්න ඕන මට. දැන් ඔය සමහර දානවලදී අහලා ඇතිනේ ආයම් පඨම භාගෝ මහා තේරස පාපුණාති කියලා අහලා ඇති නේද? නැද්ද? සංඝ සතු දාන පිරිනමන වෙලාවල් වල සමහර තැන්වල හැමතැනම නෑ බුද්ධ පූජාව පවත්වලා ඊට පස්සේ ඒක හාමුදුරු නමක් ලොකු හාමුදුරන්ව වැඳගෙන අයම් පරම භාගෝ මහා තේරස්ස පාපුණාති අවසේසා භාග අම්මාකම් පාපුණන්ති කියන මොකද ඒ කියන්නේ මේ දානේ මුල් කොටස ලොකු හාමුදුරන්ට පිළිගන්නනවා අනිත් සියලු දේවල් අපට ඉතිරි ටික අපට ප්‍රථම භාගයේ ලොකු හාමුදුරන්ට ඉතිරි ඒවා අපට කියලා ඒ සම්මුතියක් ඇති කර ගන්නවා අර පූජා කරපු දානේ දැන් මේ හාමුදුරුවෝ එහෙම නෙවෙයි කලින්ම හිතා ගන්නවා මටම පටම භාගය ලැබේවා. පෑම් භාගෙනේ මට ඉස්සෙල්ලා. දාන පාත්‍රේ මට පිරිකර වුණත් මුලින්ම පූජා කරන්න ඕන මට. මෙහෙම හිතාගෙන හිටියට එහෙම වෙන්නේ නැහැ. ඇතම් විට වැරදිලත් වෙන්න බෑ. සමහර දාන පිළිගන්න නායට වරදිනවානේ ලොකු හාමුදුරුවෝ කවුද, නායක හාමුදුරුවෝ කවුද කියලා හොයාගන්නත් බෑ. ළඟම හිටිය පොඩි හාමුදුරුවෝ කියලා පූජා කරනවා. ලේසි. එහෙමත් කරනවා. අර හාමුදුරුවන්ගේ හිතන රත් වෙනවා. මටනේ මුලින් පූජා කරන්න තිබුණේ. මට පූජා කළේ නෑනේ කියලා අර බරාපොරොත්තුව තියාගෙන හිටිය නිසා ඔන්න හිත කලකිරෙනවා. මේකත් අංගනයක්. හාමුදුරු ගැනමයි හැබැයි මේකේ තියෙන්නේ කලකිරෙන්න එපා මේවා කිව්වට. මේ ඇතම් විට ඇතිවිය හැකි සිතිවිලි මේ දේශනා කරන්නේ. ඇතම් විට මෙහෙම සමහර භික්ෂුනමකට ඇති වෙන්න පුළුවන්. දානේ වළඳලා බණක් දේශනා කරනව නේද? ඒ බණට කියන නම මොකද්ද? මොන අනුමෝදනා බණ කියලාද කියන්නේ? බුත්තානුමෝදනාව. දානවලඳලා අවසානයේද කරන බණ දේතනාවට කියන බුත්තානුමෝදනාව. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විනිස් වර්ණනා කිරීම නෙවෙයි. උඟක් කෙරෙන්නේ ඒක. මේ වගේ පින්කම් කරන වටිනාකම. ඒකෙන් පින් සිද්ධ වෙන ආකාරයත් කියලා දීලා දායකයාගේ හිත සතුටු කිරීම. වර්ණනා කළා සතුටු කිරීම නෙවෙයි. සමහරු කැමති වර්ණනා කරව ගන්නට. මුකුත් නොකිය බණ කිව්වොත් එම හාමුදුරනේ අපේ තාත්තා ගැනත් වචනයක් දෙකක් කිව්වා නම් හොඳයි කියලා කියන අයත් ඉන්නවා. මොකද ඒ වර්ණනාව තමයි බලාපොරොත්තු. ඒක බලාපොරොත්තු විය යුතු නැහැ. කේතු සැබෑ ගුණයක් තියෙනවා නම් කිව්වට කමක් නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ දැන් මේ හාමුදුරන්ට එක හාමුදුරුවකට ඇත වෙන්න පුළුවන් මේ බුත්තානුමෝදනා බණ මටම ලැබෙන්න ඕනේ. වෙන හාමුදුරුවම කරන්නේ මේකට ආරාධනා කරන්න ඕන මටමයි කියලා හිතාගෙන ඉතින් වටාපතක් අරගෙන සූදානම් කරලා රැල් බුරුල් කරගෙන එහෙම ඉන්නවා. අනේ ආරාධනා කරන්න වෙන හාමුදුරුවමකට. එක්කෝ හාමුදුරුව ආරාධනා කරනවා දායකෝ කියන ආවල් හාමුදුරුවන්ගෙන් බණ අහන්න කැමති කියලා අර හිතාගෙන හිටිය හාමුදුරුවන්ට ලැබුණේ නැහැ. දැන් මොකද වෙන්නේ? කලකිරීමක් කෝපයක් වෙනවා තරහක් වෙනවා පෙන්වන්නේ නැහැ. මූණ නිකන් කළු වෙලා වගේ මට ආරාධනා කරා කියලා බලාපොරොත්තු නිකෝ නෑනේ. මේ අංගනයක්. ඒ විතරක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලා Taman ළඟට පැමිණියාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කිරීමේ වගකීම මටම පැවරේවා. එහෙම ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. භික්ෂුණීන් වහන්සේලා පැමිණුණාම භික්ෂුණීන් වහන්සේලාට ධර්ම දේශනා කිරීමේ වගකීම මටම පැවරේවා. උපාසකවරුන් පැමිණුණාම ඒ ඇත්තන්ට බණ දේශනා කිරීමේ වගකීම මටම පැවරේවා. උපාසිකාවන් පැමුණාම ඒ ඇත්තයන්ට ධර්ම දේශනා කිරීම වගකීම ආරාධනාව මටම ලැබේවා කියලා කොහොම ඔය හතරක් හැටියට පෙන්වන්නේ. එහෙම හිතාගෙන ඉන්න පුළුවන් සමහර භික්ෂුන් වහන්සේලා. හැබැයි ලැබෙන්නේ වෙන වෙන ස්වාමින් වහන්සේලාට තමයි පැවරෙන්නේ. දැන් මොකද වෙන්නේ? හිතට තරහක් වෙනවා, අසතුටක් වෙනවා, කලකිරෙනවා. මගේ ප්‍රාර්ථනා කැඩුණා නේ කියලා. එහෙම කැපිපේන්ට උත්සාහ තියෙන කැමැත්ත තියෙන පිරිස ගිහි පැවිදි දෙපැත්තෙම ඉන්නවා. බණ කියන්නම නෙවෙයි ඒකෙන් බින්ද කරගන්නේ නෙවෙයි නිකන් කැපී පෙනෙන්න නම කියව ගන්න. ඒක නොතුබුණාට පස්සේ කලකිරෙනවා තරහක් එනවා. ඊළඟට සිව්පසේ පිළිබඳවත් ඔහොම ඇති වෙන්න පුළුවන්. හොඳම සිවුරු මටම ලැබේවා. සිව්පසේ කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පසනේ. හොඳම සිවුරු මටම ලැබේවා. එහෙම ප්‍රාර්ථනා කරගෙන හිටියට ලැබෙන්නේ නැහැ. හොඳම සිවුරු පූජා වෙන වෙන හාමුදුරු නමකට. අනේ මේ හාමුදුරු කලාතුරකින් අපේ දානෙට වැඩිය ගිය අවුරුද්දෙත් නැහැනේ මේ සිවුරු පූජා කරන්න ඕන මේ හාමුදුරුවන්ට කියලා දායකවරු ගිහිල්ලා පූජා කරන්න ඕන වෙන හාමුදුරු නමකට. පන්දලේ හාමුදුරු බලාපොරොත්තු වෙන්න මේක හාමුදුරුවන්ට පූජා කරයි කියලා. උනේ නැහැ හිත නරක් වුණා. මේ අංගනයක්. ඊළඟට දානේ පින්ඩපාතේ පූජා කරනකොටත් මටම හොඳම පින්ඩපාතේ හොඳම දානේ ටික මට ලැබේවා. කුටියක් හදලා පූජා කරනකොටත් හොඳම කුටිය මටම පූජා කරේවා. ගිලම්පස පූජා කරනකොටත් හොඳම ගිලම්පස මටම පූජා කරේවා කියලා ඔහොම ප්‍රාර්ථනා ඇතුව ඉන්න පුළුවන්. නමුත් ලැබෙන්නේ නැති වුණාම කලකිරෙනවා තරහ එනවා. මේ තමා අංගන කියලා සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඔය වගේ දේවල් තමයි අංගන. එහෙම දේශනා කරලා තවදුරටත් උන්වහන්සේ පැහැදිලි කරනවා අර නරකයි කියලා හීනයි කියලා ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වෙලා නැහැ කියන පුජ්‍යලයා අඳුනා ගැනීමට මේ කියන ලක්ෂණ තියෙන භික්ෂූන් වහන්සේලා අරන්නේක හිටියත් දුර්වලව හැටියට කලකන්නේ කියලා. ඉන්න තැන අනුව හාමුදුරුවන්ගේ සීලය මනින්න බෑ. බොහෝ විට මිනිස්සු හිතන්නේ කැලේ හිටියාම ඔක්කොම සීල් රකින්නවා කියලානේ. නැද්ද? එහෙම හිතන අය ඉන්නවා. ගමේ පන්සලේ ඉන්න මම නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ මේ සරියුත්හාමුදුරුවෝ දේශනා කරන්නේ. ගමේ පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවෝ දුරවලයි අරන්නේ ගතව තෙනසුන් වල ඉන්න හාමුදුරුවෝ තමයි හැම පැත්තෙම වටින්නේ කියලා හිතාගෙන හිතන පිරිසක් ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා අර වගේ නරක සිතිවිලි තියාගෙන යම්කිසි භික්ෂු නමක් කැලෑවේ හිටියත් පංසුකූල වස්ත්‍ර පමණක් පරිහරණය කළත් පින්ඩ පාතෙන් විතරක් යකුණක් මිනිසුන්ගේ ආරාධනා බාරගන්නේ නැහැ සලාක දාන්නේ නැහැ පින්ඩ පාත කරගෙන ජීවත් වෙනවා ඊළඟට පන්සල් වල ගෙවල් වල වාසය කරන්නේ කැලේ ඉන්නේ කළු සිවුරු නැත්තම් බොහොම දුර්වල මේ දුරු වර්ණ තියෙන දුරු පරිහරණය කරන්නේ එහෙම හිටියට ඒ ඇතුලේ ඉන්නේ අර වගේ සිතිවිලි තියෙන කෙනෙක් නම් හැමතැනම මටම මුල් තැන ලැබේවා මම වර්ණනා කරේවා මාව මුල් කරගෙන මේ පෙරහැර යන්න ලැබේවා මටම බණ කියන්න ආරාධනා කරේවා මෙහෙම තියෙනවා නම් ඒ තැනත්තා අර වගේ දුරුවලෙක් කියලා සරියුත් මහරහතන් වහන්සේ වදාරන උපමාවකුත් සහිතව මොකද්ද උපමාව හොඳ තලියක් තියෙනවා ඔය තලියට එක්කෙනෙක් අරගෙන දාගන්නවා කුණු වෙච්ච මස් ගොඩක්. කුණු වෙච්ච මස් ගොඩක් දාගෙන තව ඒ වගේම පිරිසිදු තලියකින් වහනවා. වහගෙන බොහොම ඕනකමින් මේක අරගෙන යනවා. බලාගෙන ඉන්න මිනිස්සු හිතන මොකද්ද මේ තරම් සැලකිල්ලෙන් මේ ගෙනියන්නේ? බොහොම වටිනා දෙයක් ගෙනියනවාගේ පේනි කියලා දුවගෙන ඇවිල්ලා අර උඩින් වහලා තියෙන තලිය අරිනවා. අරිනකොටම ගඳ ගන්නවා. අරිනකොටම ගඳ ගන්නවා. දැක්කම මහා කුණු වෙච්ච මස් ගොඩක් තියෙන්නේ. කන්න හිතෙයිද? කොහොමදවත් මස් කන එක නම් හොඳ නෑ. කුණු මස් වේ අනිත් ඒවා උනත්. කන්න හිතෙයිද? මේ සරියුත් මහරහතන් වහන්සේ අහන්නේ. කොච්චර බඩගිනි තියෙන කෙනෙකුට වුණත් අර කුණු මස් ටික කන්න හිතෙන්නේ නෑ පිළිකුල් කරනවා. ඒ වගේ තමා අරන්නේ හිටියත් දුර්වර්ණ සිවුරු පරිහරණය කළත් පිණ්ඩපාතයෙන් විතරක් ජීවත් වුණත් සලාක දානි පිළිගත්තේ නැති වුණත් පෞකාර සිටිවිලි සහිතව නම් අරන්නේ ඉන්නේ ඒ තනත්තා ඇසුරු කරන්නට අගය කරන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ ඉන්න තැන බලපාන්නේ අනිත් පැත්තට ගන්න උපමාවක් අනිත් පැත්තට ගන්න උපමාව තවත් කෙනෙක් තලියකින් වහගෙන යනවා ඊටාම වටිනා සුවඳ තියෙන ආහාර පුරවගෙන ගෙනියනකොට අනිත් අයතන මොනවද මේ තරම් මේ සැලකිල්ලෙන් ගෙනියන්නේ බලන්න ඕන කියලා ඇවිල්ලා බලනවා. ඇරලා බලනකොට සුවඳ විහිදෙන දිව්‍ය භෝජන වගේ. හොඳටම බඩ පිරিলা හිටිය කෙනෙකුට උනා නැවත කන්න හිතෙනවා. මේ සරියුත් මහ රහතන් වහන්සේ නැවත උනත් කන්න හිතෙනවා මේ ආහාරයේ සුවඳ නිසා. ඉතින් බඩ වින කෙනෙකුට හිතෙනවා කියන්නේ පුදුමයක් ඈ. ඒ වගේ තමා ගමේ හිටියත් ගමේ පන්සලේ හිටියත් නගරේ හිටියත් අර දුරුවල සිටිවිලි ඇතුලේ නැතුව අර කුණු වෙච්ච මස් වගේ නැතුව හොඳ රසම මසවලු සහිත භාජනයක වගේ ඊටාම හොඳ සිටිවිලි සහිතව යම්කිසි භික්ෂු නමක් ජීවත් වෙනවා නම් ඒ වික්ෂුන් වහන්සේ අගය කරනවා කියලයි මේ දේශනා කළේ. දැන් මේ ටික දේශනා කළාම මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මට උපමාවක් මතක් වෙනවා කියන්න. නේ. හෝදයක් පිළියෙල කරන මිනිස්සෙක් ඉන්නවා. නිම්මලල්ල කර කරත්තරෝදේ වටේ වටපත්තම ඒක සසින වේලාවක තව කලින් ඒ වගේ වැඩ කරපු කෙනෙක් පරිභාජකයෙක් ඉන්නවා. එයා ඇවිල්ලා අරක ඇදගුද බලාගෙන මේ ටිකක් මේ ටිකක් අයින් කරනවා නම් හොඳයි මේ ටිකක් සසිනවා නම් හොඳයි කියලා හිතනකොටම අර දැනත්තත් ඒක දන්නවා ඒ ටික උපමට්ටම් කරලා ගන්නවා මට්ටම් කරලා ගන්නවා ඒ වගේ මේ භික්ෂුන් වහන්සේලාගේ හිතේ තියෙන සිතිවිලි දැනගෙනම දැනගෙනම ඔබ වහන්සේ දේශනා කළා වගේ මට පේන්නේ. කවුරුත් වගේ ඇතුලේ තියෙන සිතිවිලි මොනවද කියලා භික්ෂුන් වහන්සේලාගේ සිතිවිලි දැනගෙන උන්වහන්සේලා නිවැරදි தත්වයකට ගැනීම සඳහා ඔබ වහන්සේ මේ ධර්ම දේශනාව කළා කියලයි මට හිතෙන්නේ. හැබැයි මේ දුර්වලකම් තියෙන අය නම් කැමති වෙන එකක් නෑ ඔය කියනවාට. ඔය අංගන තියෙන අය නම් කැමති වෙන එකක් නැහැ. ඒ අංගන නැති කර ගැනීමට උනන්දු වෙන සීලාචාර භික්ෂුන් වහන්සේලා නම් බොහොම කැමති වෙයි හරියට සැරසීමට කැමති තරුණේ ලස්සන මල් මාලාවක් අරගෙන බෙල්ලේ දා ගන්නවා වගේ ওই බණ ටික ඊටාම හොඳට පිළිපදීමේ ස්වාමින් වහන්සේලා කියලා තමන්ගේ සතුට මුගලන් හාමුදුරු පළ කළ දෙදෙනා වහන්සේම මේ ධර්මයේ මේ ධර්ම සාකච්ඡාව තුළින් මහා නිරාමිස සතුටක් ලැබුවා කියලා තමයි සූත්‍රය කෙලවර කරන්නේ. ඉතින් වික්ෂුන් වහන්සේලා ගැන මේකේ දේශනා කළත් ගිහියන්ටත් මේක අදාළයි. කොච්චර ඉන්නවාද Taman ළඟ තියෙන දුර්වලකම් කියනවට කැමති නැති අය. දුර්වලකම් වහගෙන ඉන්න කැමති අය කොච්චර ඉන්නවද? බොරු වර්ණනා කරවා ගන්න කැමති අය කොච්චර ඉන්නවද? අන්න ඒවා තමයි මේ අංගන. අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතයේ යථාර්ථය මේ පුහු දේවල් පුහු දේවල් පස්සේ යන්නේ නැතුව වර්ණනා කරවා ගන්න බලන්නේ නැතුව වටිනා දේවල් සොයාගෙන ජීවිත අලංකාර කරගන්න. ඉතින් ගිහි පැවිදි දෙපැත්තේම ඒ තියෙන දුර්වලකම් හදාගෙන ඉදිරියට යන්න මඟ පෙන්වන සූත්‍රයක් මේක. දැන් ඔය මංගලාව මංගල වගේ අවස්ථාවල විශේෂයෙන් අපි හිතමුකෝ ස්වාමින් වහන්සේ නමක් වැඩමවලා අවමංගලෝත්සවයක ස්වාමින් වහන්සේලා වැඩමවලා ශාසනික කටයුතු කරනවා. හුඟක් බලාපොරොත්තු වෙනව නෝද? මැරිච්ච එක්කෙනා ගැන කියනවට වඩා ඉන්න අය ගැන වර්ණනා කරවා ගන්න. දරුවෝ ටික, මුණුබුරෝ ටික පිටරට ඉන්නවා නම් ඒ බව ඔය ඔක්කොම දැන් මේවා පුහු ප්‍රාර්ථනා. අර මැරිච්ච එක්කෙනාගේ සැබෑ ගුණයක් තිබුණා නම් ඒක කිව්වට කමක් නෑ. එහෙම නැතු බලාපොරොත්තු වෙන්න ඕන නෑ. ආම්ද්‍රෝරු ගැන වුණත් එහෙම හඳුනා දෙන්න ගියාම ඒකට විනාඩි 5ක් විතර ඕන තීර නායක පදේ දාම් පාසලේ ප්‍රධානාචාර්ය ආවල් පැත්තේ නායක සාසනික මණ්ඩලයේ ලේකම් සභාපති මේ ඔක්කොම කී කිය යනකොට අනුශාසනාවට දීලා තියෙන විනාඩි 3යි විනාඩි 3 ඉවරයි හඳුන්වනකොට මේ පුහු වැඩ තියෙන්නේ මෙන්න මේ ඒව බලාපොරොත්තු වෙන එක මාව ඇඳුන්නුවාට මගේ තනතුරු ටික ඔක්කොම කිව්වේ නෑනේ හරියට කිව්වේ නෑනේ කලකිරෙනවා මේවා දැකලා තමයි මේ සරියොත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ දුර්වලකම් නැති කරගෙන ගමේ හිටියත් කැලේ හිටියත් ඇතුළතින් හොඳ සිතිවිලි සහිත පුජ්‍යලයක් වෙන්න ගිහිගේ හිටියත් ඇතුළතින් හොඳ සිතිවිලි සහිත බොරු පුහු ප්‍රාර්ථනා සාටෝප සාඩම්බරකම් නැති ජීවිතයක් ගොඩනගා ගන්න කියන එක තමයි මේ සූත්‍රයෙන් අපට උගන්වන්නේ. සූත්‍රේ නම මොකද්ද? අනංගන සූත්‍රය. කොහෙද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ. පුජ්‍යලෝ හතර දෙනෙක් ගැන දේශනා කළා. හතර දෙනාගෙන් පළවෙනියයි තුන්වෙනියයි වටින්නේ නැහැ. දෙවෙනියයි හතරවෙනියයි වටිනවා. Taman ළඟ තියෙන දූලකම් නැති කර ගැනීමටත් තියෙන හොඳ ගති වැඩි කර ගැනීමටත් උනන්දු වෙන නිසා. දැන් වෙලාව ඉවර වෙලා තියෙන්නේ බණේ. ඉතින් මේ බණ ඇසීමෙන් ඔබ ලබාගත් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසගේ නම් ටික කියලා පුණ්‍යානුමෝදනා කරන්නයි සූදානම්. දැන් මේ පින්කමේ ප්‍රධාන දායකත්වය පන්නිපිටියේ බටහිර ඇරව්වල අංක 597න් 3 නිවසේ මල්ලිකා මුණසිංහ මහත්මිය. එතුමෝ කියනවා තමන් විතරක් මේ දායකත්වය දරලා තියෙන්නේ ඥාති හිත මිත්‍රාදීන්ගේ දායකත්වයකුත් ලැබුණා කියලා. ඒ සියලු දෙනාටම මේ පින්කමේ ආනිසංස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර හැම දිනාටම දීර්ඝායස ලැබේවා නිරෝගී භාවයේ සැලසේවා මේ ආත්ම භාවයේදීම නිවන් සුව ලබා ගැනීමට ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වේවා කියන අතර පොඩ්ඩක් ආ දික් කරගෙන තියෙනවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදම ලැබේවා කියලා. ඒකත් ඉතින් මේක මේ ජීවිතේදම කියලා අපි කියමු. ඒක හොඳ ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනා කළ තරමින්ම ලැබෙන දේකුත් නෙවෙයි අපි උත්සාහ වෙච්ච තරමට. ඉතින් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඊට අමතරව සියලු දෙනාගේම සතරේ මියගේ සියලු ඥාතීන් මේ පින් ලැබේවා කියලා වෙන් කරන්නේ නැතුව සියලු දෙනාගෙනම මතක් කරනවා. බෞද්ධා නාලිකාව බිහි කරලා එහි සභාපතිත්ව ධර්මී මේක ඉතාම වටිනා සේවාවක් කරන අපේ තරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් බණ ඇසු සියලු දෙනාටමත් නිරෝගී භාවයේ චිරජීවනය සැලසේවා කියලත් එතුමිය ඇතුළු දායකයන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. මේ ලබාගත් පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් වෙලා දෙවියෝ සැප වැඩ කරගෙනත්වා දෙවියන්ගේ ආශිර්වාදයක් අපට ලැබේවා. මේගේ ඥාතින් ලැබිලා ඒ ඥාතින් සුවපත් වෙත්වා අපි සියලු දෙනාටම මෙලොව පරලොව සැනසෙල්ල සඳහා කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා සම්මා දිට්ඨිකා දේවා ඥාති පේසාච දුක්ඛිතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පක්ඛොන්තු විපුලං සුඛං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච හීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ධර්ම ශ්‍රවණානි සංසේ හේතු කොටගෙන සියල්ලන්ටම නිවන් සප ලැබේවා. පිරිසිදු බුදුබණ පොත්කොට රැකගත් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ අපේකම ආරක්ෂා කරගන්නට බුදුදහමින් අපේ ජීවිතයට වැදගත්කමක් එක් කරන්නට මහා සංඝරත්නය සෑම මොහොතකම උත්සාහ කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාව ඒ සඳහා අපේ ධර්ම